අපි දේශනා කරන්නේ දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. දැන් අපි ඥානයන් පහක් මේ වෙනකොට සුද්ධ කරගෙන තියෙනවා. සුද්ධ කරගෙන කියන්නේ පිරිසිදු කරගෙන. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදු කරගෙන. තමයි විසුද්ධි. තමයි සීලය හොඳටම පිරිසිදු කරගත්තා. සිත හොඳට පිරිසිදු කරගත්තා නීවරණ වලින්. ඒ වගේම දර්ශනීය දිට්ටි ඒක පිරිසිදු කරගත්තා. සැකය පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මේ ලෝකයේ සියලු සංස්කාර ධර්මයන් නිවැරදි ස්වභාවය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය යම් ආකාරයකට පිරිසිදු කරගත්තා. තව එකක් තියෙනවා අපිට මේ ඥාන දර්ශන විසුද්ධිය දැන් වර්තමානයේ දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය තුළිනොත් අපට මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හැබැයි ඒක අර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි මෙනෙහි කළ ආකාරයට වඩා ගැඹුරුයි. අපි යම් ආකාරයකින් ඒ පරමාර්ථ ධර්මයන් අපි හොඳට නුවණින් දැනගෙන නුවණින් දැකගෙන ඒ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මෙනෙහි කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ දර්ශනය තව තවත් හොඳට සුපිරිසිදු වෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපට නව මහ විදර්ශනා කියලා ඥාන නමයක් අපේ සිත තුළ උපදිනවා. දැන් එකක් අපි යම් ආකාරයකට තහවුරු කරගත්ත උද්‍යව්‍ය ඥානය. ඇතිව නැති වෙන බව. ඒ 28ක් රූප, ద్వාර 6ක්, අරමුණු 6ක්, විඥාන 6ක්, ස්පර්ශ 6ක්, වේදනා 6ක්, සංඥා 6ක්, සංචේතනා 6ක්, තෘෂ්ණා 6ක්, විතර්ක 6ක්, ਵਿਚාර 6ක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, ඉන්ද්‍රිය 22ක්, භව 3ක්, භව 9ක් හා පටිච්චසමුප්පාදයේ අංග 12ක්. මේ සියලු කරුණු අපි තමත්ම සූක්ෂම ආකාරයට නෙමෙයි යම් ආකාරයකට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළා මෙනෙහි කරලා තියෙනවා නම් දැන් අද දේශනා කරන ධර්මය වැටහෙන්න ඕනේ දැන් අපි මෙතන ඉඳලා ගන්නෙ ශුන්්‍යතාවය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකය ශුන්‍යයි. මේක මොකුත් නැහැ. හිස් මේකේ ගතිය යුතු දෙයක්. දැන් එහෙම කිව්වම කෙනෙකුට ගැටලුවක් නේ. ඇයි ඇහක් තියෙන ඇහැට පේන රූපත් තියෙන. ශුන්‍යයි කියන්නේ හිස් කියන්නේ කොහොමද කියලායි. කනක් තියෙනවා කනට ඇහෙන ශබ්දයක් තියෙනවනේ. නාසයකුත් තියෙනවා නාසයට දැනෙන ගඳ සුවඳකුත් තියෙනවා. දිවක් තියෙනවා දිවට දැනෙන රසක් තියෙනවා. ශරීරයක් තියෙනවා ශරීරයට දැනෙන පහසක් තියෙනවා. මනසකුත් තියෙනවා මනසෙන් ගන්න අරමුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙකක් නැහැ කියන්නේ. හැබැයි තියෙනවා කියන්නේ නැහැ. නැහැ කියන්නේ නැහැ. නැහැ කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. තියෙනවා කිව්වොත් සාසත දිට්ඨියට වැටෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන ශුන්‍යයි. හිස් හැබැයි ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය උපකාරයෙන් සකස් වෙනවා. ඒ උපකාරයෙන් සකස් වෙන ආකාරය නිවැරදිවම දැනගත්තාම ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. දැන් අපි සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕන කාලය. මේ වෙනකොට. දැන් හරියටම මෙනෙහි කරගෙන ආවනම් හරියට පරීක්ෂා කරගෙන ආවනම් නිවැරදිවම අපි දැන් සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙච්ච බව Tamanට දැනෙනවා, Tamanට තේරෙනවා, Tamanට වැටහෙනවා. ඒක ඇත්තම ඊට කලින් අහලා නැති ඉන්ද්‍රිය ධර්මයක්. ඒකට කියන්නේ අනඤ්‍ය තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය. ඒ සෝවාන් මාර්ගයට අවතීර්ණ වුණා කියලා. ඒතර මේ සෝවාන් කියන්නේ මොකක්ද? සෝවාන් කියන්නේ විෂයාකාර ආත්ම දිට්ඨියෙන් තොර බව සිත. විෂයාකාර ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ආ. එහෙනම් විෂයාකාර ආත්ම දිට්ඨියෙන් තොර බව මනසට දැනෙනවා නම් සෝවාන්. හැබැයි ඒ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන එක. සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ නැහැ තනියම. අනිත් සංයෝජන ධර්ම දෙකත් එක්කමයි ආයන්නේ. එතකොට සංයෝජන ධර්ම තුනක් අයින් වෙනවා. ඒ තමයි විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන සංයෝජනය. ඒක තමයි දැනෙනවා. මේක දැනගෙන යන්නේ. දැකගෙන යන්නේ. දැනගෙන විතරක් නෙමෙයි. හොඳට දැකලා යන්නේ. එහෙනම් ශුන්්‍යතාවය කියන එක හොඳට මනසින් දකින්න පුළුවන් නම් ඉදිරියට යන්න හරි ලේසි. හරි පහසුයි. ඒ ශුන්‍ය කිව්වේ. චක්ක ප්‍රසාද රූපයක් අපි කතා කරනවා නම් අපි කියනවා නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ. තියනවා කියන්නේත් නැහැ. නැහැ කියන්නේත් නැහැ. තියනවා කියන්නේත් නැහැ. අපි දන්නා චක්කු ප්‍රසාද රූපය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරෙන් කියලා. දැන් දන්නවනේ. ඔව්. වෙන ධර්මතාවයක් නැහැ ඔකට. තව හතරක් තියෙනවා. ඒකේ පරිවාර හතරක් වර්ණ ගන්ධ රස ඕචා කියලා. ඒකට සුද්දාෂ්ට කලාපය කියනවා. පඨවි ධාතුව ශුන්‍යයි. ආපෝ ධාතුව ශුන්‍යයි. තේජෝ ධාතුව ශුන්‍යයි. වායෝ ධාතුව ශුන්‍යයි. එක ගිය සතියේ කිව්වා. අදත් කියන්නේ මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න ඕන නිසා. ඇයි ශුන්‍යයි කිව්වේ? එයාට තනියෙන් රැඳෙන්න බෑ. ඒකයි ශුන්‍යයි කියන්නේ. ඇයි තනියෙන් රැඳෙන්න බැරි? අනිත් ධර්මතා තුන සහයෝගය දුන්නේ නැත්නම් එයාට තනියෙන් ඉන්න බෑ. ඒක ශරීරය තුලින් පේනවනේ. පටවි ධාතුවට මේකේ ශරීරය තනියෙන් රැඳෙන්න පුළුවන්ද? ඇලෙන ගතිය, දියර ගතිය, වැగిරෙන ගතිය හා උෂ්ණත්වය හා වායුව නැතුව බෑනේ. ආ. ඒතකොට දැන් ශරීරයේ ආපෝ ගතියට තනියෙන් රැඳෙන්න පුළුවන්ද? තද ගතියත්, උෂ්ණයත්, වායුවත් නැතුව? එහෙනම් උණුසුමට විතරක් මේකේ තනියෙන් රැඳෙන්න පුළුවන්ද? තද ගතියයි, දියර ගතියයි, වායුවයි නැතුව? බෑනේ. වායුවට තනියෙන් රැඳෙන්න පුළුවන්ද? තද ගතියයි, දියර ගතියයි උස්නේ නැතුව. ආ එහෙනම් දැන් තේරුම් ගන්න. එහෙනම් මේ ධර්මතා හතරම නැහැ. මේ ධර්මතා හතර පවතින්න මේ ධර්මතා හතරම ඕනේ. දැන් පේනවනේ? ඔක එකක් අයින් කරන්න බෑනේ. බෑ. එහෙනම් ශුන්‍යයි කියව එක තමයි. ඇයි? දෙකම එක ධර්මතාවයක් තියෙන්න නම් අනිත් ධර්මතාව තුන ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍ය ඵලයක් නේ. ඒ කියන්නේ උපකාරයේ ඵලයක්. උපකාරයෙන් සකස් වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේත් නැත්තේ නැත කියන්නේත් නැත්තේ. තේරෙනවා. ඒතර ශුන්‍යයි කිව්වේයි තනිය රැඳෙන්න බෑ. ඒ කියන්නේ පටවි ධාතුවක් නැහැ. ඒ අනිත් තුන් දෙනා සහයෝගය දුන්නේ නැත්නම් යා නැහනේ. දැන් ගැඹුරුයි ඈ. දැන් ගැඹුරින් ගැඹුරට යන්නේ හොඳට හිතන්න ඕනේ. ගැඹුරින් හිතන්න. තනියෙන් රැඳෙන්න බැරි බව දැන් පේන්නවනේ. ඒක මේ ධර්මතා හතරෙන් එකක් ශරීරයෙන් අයින් කරොත් මොකද වෙන්නේ? බෑනේ තියන්නේ. බෑ නේද? එහෙනම් එක තමයි. එතකොට එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ඵලයක් හැටියට දකිනවා නම් චක්කු ප්‍රසාද රූපය ඊට කලින් චක්කු ප්‍රසාදයක් තිබෙන්නේ නැහැ. තිබෙන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ප්‍රත්‍ය නූනනම් මේ චක්කු ප්‍රසාද රූපය නැමැති ඵලය දකින්න පුළුවන්ද? බෑනේ. එහෙනම් එහෙම එකක් තිබ්බේ නෑ. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක්නේ. හරිනේ. ඊට කලින් එහෙම එකක් නෑ. එතකොට දැන් ප්‍රත්‍යත්වයකට දන්නවනේ. ඊට කලින් අනන්ත කියලා තියෙනවනේ. කොහොමද ඔක හැදුනේ කියලා. මවගේ ගර්භාෂයේ යුක්තාණු ඇහක් නෑ. ඇහක් තියෙනවා දෙකේ. කනකුත් නැහැ. නාසයකුත් නැහැ. දියරයකු දිවකුත් නැහැ. ශරීරයකුත් නැහැ. සිතකුත් නැහැ ඒකේ. ඒකේ තියෙන්නේ ගලාගෙන යන දියරයක්. එච්චරයි තියෙන්නේ. දැන් හොඳට දන්නවනේ ඒක. එතකොට මේ දියරේ කොහොමද නාසයක් හැදුනේ? කොහොමද ඇසක් හැදුනේ? කොහොමද කනක් හැදුනේ? කොහොමද දිවක් හැදුනේ? කොහොමද ශරීරයක් හැදුනේ? කොහොමද හැදුනේ? ප්‍රත්‍යයෙන් හැදුනේ. උපකාරයෙන් හැදුනේ. මොකද්ද උපකාරය? කර්මයයි. කර්මය නෙමෙයි උපකාරය. ඒ මූල කර්මයයි. හැබැයි එතකොට අර යුක්තාණුවේ තියෙන සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තමයි එහෙනම් ඇස. චක්කු ප්‍රසාද රූපය. දැන් තේරෙනවද? දැන් එතකොට මම කියන ස්වභාවය හා මගේ කියන ස්වභාවය හා සැප ස්වභාවය හෝ නিত্য ස්වභාවයෙන් හෝ ආත්ම ස්වභාවයෙන් හිස්ද නැද්ද? හිස් නේද? මම කියන ස්වභාවයෙන් හිස්. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපයට, සෝත ප්‍රසාද රූපයට, ගාන ප්‍රසාද රූපයට, ජීව ප්‍රසාද රූපයට, කාය ප්‍රසාද රූපයට. මම කිව්වම හරිද? බෑනේ. මගේ කිව්වම හරිද? බෑ. ඇයි? කර්මය මූල ධර්මය වෙලා අර පටවියාපෝ තීජෝ වායෝ කියන ධර්මයන් හතර ප්‍රත්‍ය වෙලා සකස් වෙච්ච ධර්මතාවයක්. එතකන් ඒ ධර්මය නැහැ. ඒක තමයි ශුන්‍යය කියන්නේ. එතකොට එහෙනම් චක්කු ප්‍රසාදය ශුන්‍ය වූ ධර්මයක්ද? එහෙම නැත්නම් ලෝකේ පවතින ධර්මයක්ද? ශුන්‍ය වූ ධර්මයක්. කලින් නැහැ. අර ප්‍රත්‍යයන් එහෙම නැත්නම් උපකාරයන් පිළියෙල වෙන්න කලින් එවැනි ධර්මයක් ලෝකෙ නැහැ. දෙක තමයි ශුන්‍යය කියන්නේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් ශුන්‍යයි. එහෙම දෙයක් නැහැ ලෝකේ. එතකොට ප්‍රත්‍යයෙන් හැදුවා. උපකාරයෙන් හැදුවා. එතකොට උපකාරයෙන් හදපු දෙයකට මම කියන්න බෑ. මගේ කියන්නත් බෑ. එයි උපකාරය අයින් වුණොත් මමත් නෑ මගෙත් නෑ ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ කර්මය අයින් වුණොත් වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරත් නැවත නැවත ප්‍රත්‍ය නොවුනොත් දැන් මම කියන්න පුළුවන්. මගේ කියන්න පුළුවන්. මට අයිතිය කියන්න පුළුවන්ද? මගේ ආත්මය කියන්න පුළුවන්ද? ආත්මය කියන්නේ පවතින දෙයට. පවතින දෙයකට ආත්මය කියන්නේ. ලෝකේ තියෙනවා නම් යම් දෙයක් ඒක ආත්මයයි. දැන් තියෙනවද? ඒ ධර්මතාවයන් හතර ධර්මතා හතරක් නැහෙනේ. දැන් පටවි ධාතුවට තනියෙන් රැඳෙන්න බැරි බව දැන් පෙන්වන්නේ ආපෝ තේජෝ වායෝ නැතුව ඉතින් එහෙනම් ඒ ධර්මතා හතරටම රැඳෙන්නේ ඒ ධර්මතා හතරම ඕනේ නේද? ඉතින් එහෙනම් ධර්මතා හතරම ශුන්‍යයිනේ. එයි තනියෙන් රැඳෙන්න බෑ. පැහැදිලිද? ආත්මය කියන්නේ තමාගේ වශයේ පවතින එකක්. තමාගේ කැමැත්ත හැටියට රැඳෙන දෙයකට තමයි ආත්මය කියන්නේ. දැන් එහෙම තියනවද? තමාගේ කැමැත්ත හැටියට නෑනේ. අනිත් එක තමයි තියනවා කියන එක. තියෙනවා කියලා ගත්තොත් සාසත දිට්ඨියට වැටෙනවා. නැහැ කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. එතකොට දැන් ওই දිට්ඨි දෙකම අයින් වෙන්න ඕනේ සම්මා දිට්ඨියට එන්න. ඒතර සම්මා දිට්ඨියට එන්නකොට සක්කාය දිට්ඨිය අයින් වෙන්න ඕනේ. එතක සම්මා දිට්ඨියට එන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සහ මුලින් මනසෙන් සිතෙන් අයින් වෙච්ච දාට තමයි සම්මා දිට්ඨිය. එතක සම්මා දිට්ඨියක්. එතක සම්මා දිට්ඨියක් නෑ. ඇයි? එදාට යා නිරන්තරයෙන් බහැලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඇයි? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහැපු පුච්චලයා නිවැරදිව බැස්සනම් ඒ සංයෝජන තුන අයින් වෙලා තමයි බහින්නේ. ඒ අනිවාර්යෙන් නිවනින් ගොඩ වෙනවද නැද්ද? සෝනච්ච පුජ්‍යලයා ඊගාට සක්‍රුදාගාමි. ඊගාට අනාගාමි, ඊගාට අරියත්. ඒ නැති තාක්කල්ය පෘථග්ජනයි. සෝවන් නොවන තාක්කල් පෘථග්ජනයි. එතකන් සම්මාදිට්ඨිය කියලා කියන්න බෑ. එහෙනම් ආත්මදිට්ඨියට තමයි විෂයාකාර ආත්මදිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ආත්මදිට්ඨියටනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් මීට කලින් ඒ පිළිබඳව අපි දේශනා කළා තියෙනවා. විෂයාකාර ආත්මදිට්ඨිය හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවානේ. රූපය ආත්මයයි කියලා ගන්නවනේ. තමා රූපවත් කියලා ගන්නවනේ. රූපය තුල තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ රූපය තියෙනවා කියලා හිතනවනේ. ඒ හතර වැරදිනේ. ආ වේදනාව ආත්මය කියලා ගන්නවනේ. ආත්මය කියන්නේ පවතින දෙයක්. හා තමාගේ වශයෙන්. ඒතර වේදනාව තමාගේ වශයෙන්ද තියෙන්නේ? ආ නෑනේ. එහෙනම් තමා තුළ වේදනාව තියෙනවා වේදනාව තුළ තමා ඉන්නවා කියලා හිතනවා නම් වැරදිනේ. සංඥාව ආත්මය කියලා හිතනවා නම් වැරදි ඒ සිතුවිල්ල. තමා සංඥාවක් කියලා හිතනවා නම් වැරදි. තමා තුළ සංඥාව තියෙනවා කියලා හිතනවා නම් වැරදි. තමා තුළ සංඥාව තියෙනවා කියලා හිතනවා නම් වැරදි. සංස්කාර ආත්මය වශයෙන් හිතනවා නම් වැරදි. තමා සංස්කාරවත් කියලා හිතනවා නම් ඒ සිතුවිල්ල වැරදි. සංස්කාර තුළ තමා ඉන්නවා කියලා හිතනවා නම් වැරදි. තමා තුළ සංස්කාර තියෙනවා කියලා හිතනවා නම් වැරදි. විඥානයේ ආත්මය වශයෙන් ගන්නවා නම් වැරදි. තමා විඥානවත් කියලා ගන්නවා නම් වැරදි. විඥානය තුළ තමා ඉන්නවා කියලා ගන්නවා නම් වැරදි. තමා තුළ විඥානය කියලා ගන්නවා නම් වැරදි. ඔතන තියෙනවා 4 5ක් 20යි. ඒ 20 තමයි ආත්ම දිටි. ඒ විෂයාකාර සිතුවිලි තමයි ආත්ම දිට්ඨි කියලා කියන්නේ. ඒ කියන්නේ පුජ්‍යලයක් ඇතුල් කරලා කෙනෙක් ඇතුල් කරලා තමා තුළින් බලන්න හදනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒතකොට මම කියලා කෙනෙක් නැහැ. නිස්සත්ව, නිචීව. එහෙනම් ඒ විෂයාකාර ආත්ම දිට්ඨියෙන් තොර වුණොත් සක්කාය දිට්ඨිය ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි කියන්නේ විචිකිච්ඡාවත් ඉවරයි. සීලබ්බත පරාමාස කියන සංයෝජනයත් ඉවරයි. ඒ කියන්නේ වෙන වෘත්ත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් ඒවායි ඒවට යන්නේ නැහැ. ගිල වැඩකුත් නෑ යදන්නවා. අනිවාර්යෙන්. එහෙනම් ආත්ම දිට්ඨිය ආත්මය කියන වචනයට විරුද්ධ වචනය තමයි අනාත්මයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ සංඛාරා අනත්තා. එහෙම නෙමෙයි දේශනා කරන්නේ. අනත්තා. අනත්තයි කියන්නේ අනාත්මයි කියන එක. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. පවතින ධර්මතාවයක් නැහැ. පවතින දෙයක් නැහැ. ප්‍රත්‍යයෙන් සකස් කරන ධර්මතාවයක් තියෙනවා. ප්‍රත්‍යයෙන් සකස් කරනවා. හැබැයි ඒ ප්‍රත්‍යයෙන් සකස් කරන දේ තුල තියෙන්නේ හටගන්න ස්නේ බිඳිනවා. ඒ දර්ශනේ උද්‍යවය ඥානයයි. ඒ ඒ දර්ශනය ගත්ත මනසත් ඒක මනසින්නේ දකින්නේ. ඒ මනස තුලත් තියෙන උදේවැය. ඒ කියන්නේ මේ මනසත් හටගෙන බිඳෙනවා. බිඳෙන්නේ නැද්ද සිතත්? හටගෙන බිඳෙනවා. එහෙනම් හටගෙන බිඳෙනවා කියන්නේ ඊගාව සිතෙන් මැනෙහි කරනකොට ඒකත් හටගෙන බිඳිලා ඉවරයි. දැන් ඔතන උද්‍යව්‍ය ඥානයක් තියෙනවා, භංග ඥානයක් තියෙනවා. උද්‍යව්‍ය ඥානයට පස්සෙන්නේ භංග ඥානය. දැන් අනාත්ම දර්ශනය තුළ ආත්ම දිට්ඨිය බැහැර වෙන්න ඕනේ. ආත්ම දිට්ඨිය අයින් වෙනකම්ම අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනවා කියන්නේ අනාත්මයි කියලා දකින්න ඕනේ. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ පවතින දෙයක් නෑ කියලා. ස්ථිරව පවතින දෙයක් නෑනේ. තමාගේ වශයෙන් පවත්වන්නත් බෑනේ. ඒක තමයි අනාත්ම ලක්ෂණය. ඒක සිතට හොඳට ඇතුල් වෙන්න ඇතුල් වෙන්න ඇතුල් වෙන්න සිතේ තහවුරු වෙන්න තහවුරු වෙන්න තහවුරු වෙන්න ආත්ම දිට්ඨිය අයින් වෙනවා. මෙතෙක් කල් හිතාගෙන හිටියානම් තමා කියලා මම කියලා වැරදිනේ. එහෙම එකක් නැහැ මෙතන. එහෙනම් ඒ ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. දැන් මෙතනදී චුල්ල චුල්ලසෝතාපන්න වෙන්න ඕනේ. ඒතනට ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ මෙතනින් එහාට යන්න. ඒකම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන කියන්නේ. දැන් අපි ගත්තේ චක්ක ප්‍රසාද රූපේනේ. මේකයි රූපයටනේ. මේ චක්ක ප්‍රසාද රූපේ මහ භූත හතරේ ක්‍රියාවට මේ සිත නැත්තම් කරන්න බෑනේ. පුජ්‍යලේ දකින්න බෑනේ සිත නැත්තම්. පුජ්‍යලෙක් ඉන්නා අර මිනි පෙට්ටිය තුල හැබැයි සිත නැහැ. දැන් පුජ්‍යලෙක් ඉන්නවා කියලා ගන්නවද අපි? නෑනේ. එතකොට එහෙනම් මේ ක්‍රියාකාරීත්වයට මේ ඉන්ද්‍රියන් ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයට සිත ඕනේ. ඕනේනේ සිත. රූප බලන්න සිත ඕනේ. ශබ්දහන සිත ඕනේ. ගඳ සුවඳ දැනගන්න සිත ඕනේ. රස විඳින්න සිත ඕනේ. පහස ලබන්න සිත ඕනේ. අරමුණු ගන්න සිත ඕනේ. දැන් නාම රූප දෙකක් නේ තියෙන්නේ. නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච දැන් ඒතර ජරා මරණ නේද තියෙන්නේ. දැන් ඒක ඇත්තක්ද බොරුවද? සත්‍යක් නේද? ඇයි මේ නාම රූප දෙකේ පැවැත්ම ආයතන වලට ප්‍රත්‍යයයි. ආයතන නැත්තම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැත්තම් විඳීමක් නැහැ. විඳීමක් නැත්තම් ඇලීමක් නැහැ. ඇලීමක් නැත්තම් තදින් ගැනීමක් හෙවත් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් නැවත කර්ම සකස් කිරීමක් නැහැ. නැවත කර්ම සකස් කිරීමක් නැත්තම් භවයක් හදන්න බෑ. කාම භව, රූප භව, අරූප භව. කර්මයට අනුකූලවනේ බහින්නේ. කාම භව හෝ රූප භව හෝ අරූප භව තුල ඒ භව වලනේ පහල කරන්නේ ಜಾති එතන ඉඳලා නෙමේ ජරා මරණ ටික තියෙන්නේ දැන් තේරෙනවද පැහැදිලි එහෙනම් මේ ඉස්සෙල්ලා තියෙන ධර්මතාවය ඊගාවට එන ධර්මයට ප්‍රත්‍යද නැද්ද ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක පැහැදිලිද එහෙනම් ප්‍රත්‍යයෙන් හටගන්න ඵල දකින්න අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා ආත්ම දිට්ඨිය අයින් වෙනවා. හැබැයි ඒ අනාත්ම ලක්ෂණය හොඳට බලවත් වෙනකම්ම ප්‍රත්‍යයට අනුව ඵලය දකින්න. ඒ කියන්නේ උපකාරයට අනුව ඵලය දකින්න. දැන් මම මේක ගිය සතියේ කිව්වා. මේ තුන් හතර සැරයක් කියන්නේ නැත්නම් මේ තේරෙන්නේ නැහැ මේකට. මෙන්න බලන්න මේ සංසාර චක්‍රය යන හැටි. මේ චක්‍රයක් මේකේ තියෙන්නේ. අපි තැනකින් පටන් අරන් රවුමක් ගිහිලා ආයතනට එනවා. ආයි රවුමක් ගිහිලා ආයතනට එනවා. ආයි රවුමක් ගිහිලා ආයතනට එනවා. මෙන්න මේ කරුණු ටිකෙන්. ඒ කොහොමද? ආශ්‍රව කියලා එකක් ගන්නවා. ආශ්‍රව ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. ඒ කියන්නේ කැමැති තැන ඇලෙනවනේ සිත. Taman යම් තැනකට කැමැති නම් එතන සිත ඇලෙනව නේද? එතකොට ඒ ඇලීමේ ස්වභාවයන් ඉදිරියට ගෙනියන්නත් කැමතිනේ. ඒකට කියන්නේ භවතණ්හානේ. භවආශ්‍රමනේ. වර්තමානයේ විඳින යම් කාමයන් පිළිබඳව යම් ආස්වාදයක් සතුටක් සොම්නසක් වින්දානම් ඒ වින්ද එක ඊගාව භවයටත් බලාපොරොත්තු වෙනවද නැද්ද? ආ ඒක තමයි භවආශ්‍රම. දිට්ඨි ආශ්‍රව කියන්නේ මේ සාස්වත උච්ඡේද දිට්ඨි දෙකට. ඒ තමයි දිට්ඨි ආශ්‍රව කියන්නේ. තියනවා කියලා ගත්තොත් දිට්ඨි. නැහැ කිව්වොත් ඒකත් දිට්ඨිය. ඒක දිට්ඨි ආශ්‍රවයයි. හරිනේ. එතකොට අවිජ්ජාශ්‍රවය. ওই ධර්මතා තුන ක්‍රියාත්මක වෙන තාක්කල් විඥාශ්‍රව. හරිනේ. මේ කාමයන් මේ කාම ආශ්‍රව වලට ස්පර්ශයයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ කොහොමද? දැන් අපි ඇසට කැමතිනේ. කනටත් කැමතියි. නාසයටත් කැමතියි නේද? දිවටත් කැමතියි. ශරීරයටත් කැමතියි. සිතටත් කැමතියිනේ. ඔය හැයටම කැමතියිනේ. නැහැ කිව්වොත් බොරු. අනිවාර්යෙන් කැමතියි. ඔව්. දැන් අපි සිතින් අපි ඇස ස්පර්ශ කරනවා කියමුකෝ. ඇස ගැන හිතනවා නම් ඒ සිත ඇසට ස්පර්ශ කරන්න ඕනේද නැද්ද? දැන් ඇස කාම වස්තුවක්. දැන් ඒතර ස්පර්ශය නිසා නේද ඒක කැමැත්තෙන් අල්ලගත්තේ. දැන් එහෙම නැත්තම් බාහිර එකක් ගම ඒක තේරෙන්නේ නැත්තම්. අපි කියමු රත්තරන් මාලයක් තියෙනවා කියලා. දැන් තියෙනවනේ කාන්තාපක්ෂයට. දැන් ඔකට කැමතිද නැද්ද? කැමතිනේ. දැන් ඕක අල්මාරියේනේ තියෙන්නේ. ගමනක් යනකොට දානවා කියන්නේ. මොකද අද කාලේ දාන්නත් බෑනේ එහෙමනේ. <laughs> කඩාගෙන යනවානේ. දැන් හැබැයි මනසින් ඕක ස්පර්ශ කරන්නේ නැද්ද? ඒ කියන්නේ සිතින් මම මේක ගලවලා හවල් තැන තිබ්බේ කියලා ඒ කියන්නේ මනසින් ස්පර්ශ කරන්නේ නැද්ද? එතකොට කාමයන්ට කාමයන්ට හේතුන ස්පර්ශය නෙමෙයි. කාම වස්තුවට. ඒක පේන්න නැහැ කල්මරිය තියෙන්නේ. හැබැයි මනසින් හිතනවද නැද්ද? ඒක කාම වස්තුවක්. ඒතර අපි කියමු මුදල් තියෙනවා කියලා. ගෙදරක් තියෙයි බැංකුවේ තියෙයි. ඒතර බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය පේන්නේ නැහැ. මනසින් ස්පර්ශ කරන්නේ. එතකොට ඒ මුදල් කියන්නේ කාම වස්තුවක්. එතකොට ඒකට ඇලෙන්න සිත නෙමෙයිද ස්පර්ශ උනේ. සිත ස්පර්ශ වීම නිසා නෙමෙයිද කාමයට ඇලුනේ. ආ දැන් තේරෙනවද? එතකොට හදාගත්ත ගේ දැන් පිටක හොය අපි කියමු රට ගියා කියලා. මේ ලස්සන ගයක් හදලා තියෙනවා කොහොම කරලා තියෙනවා රට ගියා. දැන් රට ගියාම ඔක මතක් වෙන්නේ නැති. මතක් වෙනවා. ඒතර මනසින් නේද ඒක ස්පර්ශ කරන්නේ. ගේ කියන්නේ කාම වස්තුවක්. වස්තුකාමයක් නේද? ඒකට කැමතිනේ. එතකොට ඒක මනසින් ස්පර්ශ කරන්නේ. එහෙනම් මනසින් ස්පර්ශ කරාම ඇලීමේ සිතක් හැදෙනවද නැද්ද එතන? ආ? දැන් රට ගියත් ඒක මනසින් අරමුණු කරාම එතකොට ඒ මනසින් ඒ නිවස ස්පර්ශ කරනවා. ඒතර කාම වස්තුවට ඒ කාමයන්ට ඒක කාම ආශ්‍රවයක්. එතකොට ඒකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය නෙමෙයිද? හා. දැන් ස්පර්ශයට ප්‍රත්‍ය මොකක්ද? ආයතන. ආයතනේ ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත. දැන් මන මන ආයතනේ නැත්තම් ස්පර්ශ කරන්න බෑනේ. නිවස හෝ එහෙම නැත්නම් මුදල් හෝ එහෙම නැත්නම් රත්රන් බඩු හෝ වෙන කිසිම දෙයක් තමන් පරිහරණය කරන ප්‍රිය කරන කිසිම දෙයක් ගන්න බෑ මනසින් ස්පර්ශ නොකර. තේරෙනවද? මොකද දැකීමේ සිත හැදුන හැදුණු තැන මේ සිත ඉවරයි. යමක් ඇසට දැකලා ඒ සිත එතනින් එක චිතක්ෂණයේ සිත ඉවරයිනේ. ඊට පස්සේ මනසින් මේ රූපේ ස්පර්ශ කරන්නේ. නැද්ද? දැන් නිවස වහලා දාලා අපි කියමු වැඩට ගියා කියලා. දැන් වැඩට ගියත් මනසින් නිවස ස්පර්ශ කරන්නේ නැද්ද? ආ මතක් කරන්නේ නැද්ද? මතක් කරනවා කියන්නේ ඒ ස්පර්ශය මනසින් ස්පර්ශ කරනව නිවස. එතකොට එහෙනම් කාමාශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය නෙමෙයිද? ආ. දැන් ඔක භවයෙන් භවයට ගෙනියන්න ඕන කියන අපි ඊගා භවය දැකලා නැහැ. දැන් දිව්‍ය ලෝක වර්ණනා කරනවා. දැන් දිව්‍ය ලෝක වර්ණනා කරාම කල්පනා කරන අතුසිතේ නම් හොඳයි. බෝසතන් වහන්සේත් ඉන්නයි. අනිත් කට්ටියත් ඉන්න අපිට හේගියොත් ඒගොල්ලොත් එක්කත් එන්න පුළුවන්. හැබැයි දැකලවත් නෑ. මනසින් ස්පර්ශ කරන්නේ නැද්ද? දැන් ඒතකොට බව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. හරිනේ. ඒතකොට ඒ කියන්නේ කැමති එහාට යන්න. ඒක ස්වභාවයක් පෘථග්ජන ස්වභාවයක් ඒක. එතකොට එහෙනම් ඒකත් ස්පර්ශය නිසා නෙමෙයිද? ඒ ආශ්‍රව. හරි. දික්ටි වලට ඇලෙන්නේ. දැන් අපි දන්නවා දැන් යම් යම් කරදර යම් උපද්‍රව ආපහාම ඒත්තුන්ගේ කාර්යයක් තමයි ඔය හඳහන කියන එක අරගෙන යනවනේ. අරන්ගේ බලන්න. ඒතොර ඒක මනසින් ස්පර්ශ කරලා නේද යන්නේ. මේක අරන් ගියොත් නම් මේකෙන් පොඩ්ඩක් බලාගත්තොත් එහෙම මොකද දන්නේ මේ දවස්වල කියලා. එහෙම යනවදනේ. ඒතොර මනසින් ඒක ස්පර්ශ කරලා නේද තියෙන්නේ. ඒක හරි ක්‍රියාවක්. බුද්ධ දර්ශනයට අනුව බෞද්ධ දර්ශනයට අනුව ඒක කිසිම වැඩක් නෑ. ඒ කියන්නේ නිවනට ප්‍රත්‍ය වෙන ධර්මතාවයක් නෙමෙයි යෝග. දුකට ප්‍රත්‍ය වෙන ධර්මතාවයක්. ඒ කියන්නේ සසර දුකයිනේ. එහෙනම් සසර පැවැත්ම නම් ඒක අරගෙන ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ සංසාර පැවැත්මක් නම් එයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දුක. එයි මේ සංසාර ප්‍රවෘත්තියනේ දුක. දැන් ඒ හඳහන මේක අරගෙන ගිහිල්ලා කාට හරි කියලා බලාගෙන දෙයකට ප්‍රතිකර්මයක් හදා ගන්නවා. දැන් මොකද හදාගන්නේ දුකට ප්‍රතිකර්මයක්. ඒක ස්ථිර එකක්ද? නැහැ. එහෙනම් ඒකට තමයි දිට්ටි කියන්නේ. හරිනේ. එතකොට ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කළේ. නිර්මාණවාදය ප්‍රතික්ෂේප කළේ. තොර සාස්ත්‍රවාදී, උච්ඡේදවාදී, අක්‍රීයවාදී, නාස්තිකවාදී, අහේතුක අපච්චවාදී මේ සියල්ල තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ඒකයි. ප්‍රත්‍යයෙන් හටගන්න ඵල දකින්න. උපකාරයෙන් හටගන්න ඵල දකින්න. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව කියන මේ ධර්මතාවයන්ට ප්‍රත්‍ය ස්පර්ශය නෙමෙයිද? ඒ කියන්නේ අර වැරදි දේවල් මනසින් ස්පර්ශ කරනවා. කතරගම ගියොත් පූජාවක් අත්තිලාවත් අපිට අපල ටිකක් දුරු වෙයි. දැන් ඒතොර මනසින් ස්පර්ශ කළා නැද්ද අරමුණ? ආ. එතකොට ඒක කැමතිනේ. ඒක කාමාශ්‍රවයක්. එතකොට හැබැයි ditthyaශ්‍රවයක්. ඒකෙන් ලැබෙන යහපතක් බෞද්ධ දර්ශනයට අනුව නම් නැහැ. හරිද? දැන් ඕක ටික දර්ශනය අනුව නම් මම දන්නේ බුදුදහමට අනුව නම් ඒක ඇති කිසිම මොකද ඒකත් නාම රූප දෙකක් විතරයි. මූණ හයක් තිබ්බත් එතන තියෙන්නේ නාම රූප දෙකක් විතරයි. නැද්ද? සිතක් හා සිතුවිලි තියෙනවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. හැබැයි මොහුණු හයක් තියෙනවා පොඩ්ඩක් හරි හිතලා බලන්න අපිට මේ එක ඔළුවක් තියාගෙන සෙනෙන් ඔළුවක එක්කමක් හැදුනහම මොන තරම් අමාරුද කියලා. අර හයක් තියෙන මොනහට ඔළුව එකක් කොහේ හදුනොත් මම කොහොම විඳීද? ආ මේ කෝලුවක් තියාගෙන පුංචි ඔළුවේ හිසේ එකක් කොමක් හැදුනහම දවසම නිදි නේද? එහෙනම් අර මනුස්සයාට ඔළුව එකක් වන්ස ජීවිතේ තියෙනකන් නිදාගන්න. ඒක හයක් නේ. ආ දිට්ටි. දිට්ටි කියන්නේ දර්ශනය වැරදි. තේරෙනවද? ඒ කියන්නේ දිට්ටි ආශ්‍රම. හරිනේ. ඒතර අවිජ්ජා ආශ්‍රම කියලා කියන්නේ දුකයි කියන එක තේරෙන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. ඒ හේතු අයින් කළොත් දුක නැති කිරීම දන්නේ නැති කිරීමේ මාර්ගය දන්නේ පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ පෙර භවය අනාගත භවය දෙකම දන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාව දන්නේ අවිද්‍යාව. ඒ තමයි අවිද්‍යාශ්‍රව. හරි. දැන් ඒ අවිද්‍යාශ්‍රවටත් ප්‍රත්‍ය වෙන ස්පර්ශයනේ. දෙකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. ඒ තාම දුකයි කියන එක මනසින් ස්පර්ශ කළා නැහැ. නැහනේ. දුකයිම කියන එක මනසින් ස්පර්ශ කළා තියනවාද? දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා. දුකට හේතුව සමුදාය සත්‍යමයි කියලා මනසින් ස්පර්ශ කළා තියනවද? නෑ. ඒ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනුබෝධය. ඒ හේතු අයින් කළොත් දුක නැති වෙනවා කියන එක මනසින් ස්පර්ශ නිරෝධය ස්පර්ශ කළා තියනවද? නෑ තාම. නිවන ස්පර්ශ කළා නෑනේ. ආ. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා මනසට ස්පර්ශ කළා තියනවද? නෑ. එහෙනම් අවිජ්ජාශ්‍රම. හරිනේ. එහෙනම් අවිජ්ජාශ්‍රව වලට ප්‍රත්‍යත් ස්පර්ශයයි. දික්ඨාශ්‍රව වලට ප්‍රත්‍යත් ස්පර්ශය. භවආශ්‍රව වලට ප්‍රත්‍යත් ස්පර්ශය. කාමාශ්‍රව වලට ප්‍රත්‍යත් ස්පර්ශය. එහෙනම් ප්‍රත්‍යයෙන් හදෙච්ච දේවල් දේ හතරම. ඒ කියන්නේ උපකාරයෙන් නෙමෙයි දේ හැදුනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නෙමෙයිද? එහෙනම් ඊට කලින් තිබ්බ දේවල්. නැහැ. ඒක තමයි ශුන්‍යය කියන්නේ. අවිද්‍යාව ඊට කලින් නැහැ. ස්පර්ශය වෙන්න කලින්. ඒ කියන්නේ දුක දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා අවබෝධ නොවන තාක්කල් අවිද්‍යාව ස්පර්ශ කරන්නේ. චතුරාර්ය සත්‍ය හරියටම මනසට ස්පර්ශ කළා නම් එහෙනම් අවිද්‍යාව නෑ විද්‍යාව. දැන් එතකොට මනසේ තියෙන විද්‍යාවේද අවිද්‍යාවේද? එතකොට ස්පර්ශ කරන්නේ අවිද්‍යාව. හරිනේ. එහෙනම් මේ ධර්මතා හතරටම හේතුව ප්‍රත්‍ය ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍ය මොකක්ද? ආයතන. සලආයතන පච්ච පස්ස. ඒ ස්පර්ශය සිද්ධ වෙන්න නම් ආයතන හයක් තියෙන්න ඉබේ. ඇස තියෙන්න ඕනේ, කන තියෙන්න ඕනේ, නාසය තියෙන්න ඕනේ, දිව තියෙන්න ඕනේ, ශරීරය තියෙන්න ඕනේ, සිත තියෙන්න ඕනේ. ඔය ආයතන හය තියෙන හින්දා නේද ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ආ. එතකොට දැන් ස්පර්ශය ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය ඒතොර ස්පර්ශ හයට ප්‍රත්‍යයයි ආයතන හය. හරිනේ? ආයතන වලට ප්‍රත්‍ය මොකක්ද? නාම රූප. නාම රූපච්ච සලායතනං. නාම රූප නැත්තම් සලායතනයක් නැහැ. එහෙම දෙයක් ලෝකෙ නැහැ. එහෙනම් නාම රූප ප්‍රත්‍යයයි සලායතන වලට. එතකන් ආයතන නැහැ. ඒතර සලායතන ප්‍රත්‍ය ස්පර්ශයට එතකන් ස්පර්ශයක් නැහැ. ස්පර්ශය ප්‍රත්‍යයයි ආශ්‍රව වලට එතකන් ආශ්‍රවත් නැහැ. ඒකයි ලෝකයේ ශුන්‍යයි කියන්නේ. දැන් ගැඹුරුයි මේක. මේ ධර්මතා ගැඹුරුයි ටික. හැබැයි හොඳට හිතන්න ඕනේ. හැබැයි නාම රූප කියලා දෙයක් ලෝකේ දැන් තියනවා කියන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ තියනවා කිව්වේ නෑ. නෑ කිව්වෙත් නෑ. නාම රූප හටගන්නේ විඥානේ. විඥාන පත්‍ය නාම රූපං. නැද්ද? මේ පටිච්චසමුපාදයේත් කියන්න ඕනේ. එහෙම නැත්නම් යන්නේ නෑ. මේ ගමන යන්න බෑ. පටිච්ච සමුප්පාදේ ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව පිරිසිදු වෙන්න ඕනේ. අපි ඒක කරගත්ත කාංකවිතන විසුද්ධියේදී. සෝ ධර්ම දේශනා රාශියක් තියෙනවා කාංකවිතන විසුද්ධියේදී. ඒ පටිච්ච සමුප්පාදේ පිළිබඳව. නමුත් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේත් අපි පැහැදිලි කරා ඒ පිළිබඳව. එහෙනම් ප්‍රතිසන්දි විඥානයක් මව් කුසේ ගර්භාෂයේ යුක්තාණුවේ බැස්සේ නැත්තම් නාම රූප දෙකක් හටගන්නේ නැහැ. එතකන් එහෙම දෙකක් ලෝකෙ නැහැ. පැහැදිලිද කියන එක. එතකොට ප්‍රතිසන්දි විඥානය කියන දේවල් ලෝකේ නැහැ. හැබැයි නැහැ කියන්නේ මං. මොකද බුදුරජාණන්ස නැහැ කිව්වෙත් නැහනේ. තියනවා කිව්වෙත් නැහැ. ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. සංකාරපච්ච විඥාන. කර්ම මතයි ප්‍රතිසන්දි විඥානය බහින්නේ යුක්තාණුවට. එහෙනම් කර්ම කියලා දෙයක් ලෝකේ තියෙනවද? ඒකත් නැහැ. එයි අවිද්‍යාව ප්‍රත්‍යය නොනොත්. අවිද්‍යාපච්ච සංකාරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදීමේ නූපදීමෙන් මේ නූපදී. එහෙම නෙමෙයිද කියන්නේ. ඉතින් එහෙනම් සංස්කාර කියලා දෙයක් ලෝකෙ නැහැ. මේ නැහැ කියන්නේ තියනවා කියන්නේත් නැහැ. ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. තොර ප්‍රත්‍යයෙන් සකස් වෙනවා කියන්නේ උපකාරයෙන් සකස් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව කියලා දෙයකොත් හේතුව හැදෙන්න කලින් අවිද්‍යාව කියලා දෙයක්වත් නැහැ. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. ඇලෙන්නේ නොදන්නකම හින්දානේ. එතකොට නොදන්නකමට කියන්නේ අවිද්‍යාව කියලා ඇලෙනවට කිව්ව ආශ්‍රව කියලා. හරිනේ? එතකොට ආශ්‍රව කියන්නේ ඇලෙනවට ඇලෙන්නේ නොදන්න හින්දා. දුකයි කියලා තේරෙන්නේ. ඒ නිසා ඇලෙන්නේ. එහෙනම් අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍යයයි. හරිනේ. දැන් ආශ්‍රව ආයි එතකොට ස්පර්ශය. එතකොට ස්පර්ශය ප්‍රත්‍ය අවිද්‍යාවට. මේ මේ ආශ්‍රව වලට. තේරෙනවද කියන්නේ? එතකොට ආශ්‍රව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දැන් ආයි රවුමක් ගිහින් ආව නේද? ඒ කියන්නේ ආශ්‍රව හැදුවා ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ හටගත්තා සලායතන ප්‍රත්‍යයෙන්. සලායතන හටගත්තා නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප හටගත්තා ප්‍රතිසන්දි විඥාන ප්‍රත්‍යයෙන්. ප්‍රතිසන්දි විඥාණය හටගත්ත සංස්කාර ප්‍රත්‍යයෙන්. සංස්කාර හටගත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යාවට හටගත්ත ආශ්‍රව ප්‍රත්‍යයෙන්. ආශ්‍රව හටගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දැන් රවුමක් ගිහින් ආවේ නැද්ද? දැන් ආයි මොකද කරන්නේ? දැන් ආයි යන්න වෙනවා ඉතින් ආයි ගාවට රවුම. ඇයි? ඉතින් ආශ්‍රව වලට ආයි ස්පර්ශ ප්‍රත්‍යයනේ. එතකොට ස්පර්ශයට ආයි සලආයතන ප්‍රත්‍යයයි. ආයි සලආයතන වලට නාම රූප ප්‍රත්‍යයයි. නාම රූප වලට ප්‍රතිසන්දි විඥානයේ ප්‍රත්‍යයයි. ප්‍රතිසන්දි විඥාණයට සංස්කාරයන් ප්‍රත්‍යයයි. සංස්කාරයන්ට අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාවට ආශ්‍රව ප්‍රත්‍යයයි. පැහැදිලිද කියන එක. දැන් එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්ම හැටියට දකිනවා නම් ඔයාලා මේ වර්තමාන භවයෙන් මේ දැන් සෝවන් වෙනවා. මේ එතන ප්‍රත්‍යයෙන් නෙමෙයිද මේ ඉදිරි ඵල හැදෙන්නේ? ආ ඒතොර ආශ්‍රව නැමැති ඵලය හදන්න නම් අර ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනද නැද්ද? ඉතින් ප්‍රත්‍යෙන් උපන් ධර්මයන්නේ ආශ්‍රව කියන්නේ. ඒතොර ප්‍රත්‍යෙන් උපන් ඵල ධර්මයක් හැටියට ආශ්‍රව දකිනවා නම් එයාට දකින්න වෙන්නේ අනාත්ම ලක්ෂණය එතන ආත්මයක් නැහැ. එතන තියෙන අනාත්ම ලක්ෂණය කියන්නේ තමාගේ වශයෙන් නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි මේ ප්‍රත්‍යෙන් මේ ධර්මය. මේ උපකාරයෙන් මේ ඉදිරි ධර්මය සකස් වෙන්නේ. ඒ දර්ශනය දකිනවා නම් ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්මය කියන්නේ අර දැන් මම කතා කළේ තමා කියලා ගන්නෙ. මම කියලා ගන්නෙ. තමා ඉන්නවා කියලා ගන්නෙ. තමා තුල තියෙනවා කියලා ගන්නෙ. ඒ තුල තමා ඉන්නවා කියලා ගන්නෙ. රූපය ආත්මය කියලා ගන්නවා. ඒතර ආත්මයක් නැහැ නේ මෙතන. ඒ කියන්නේ අනාත්ම. අනාත්මයි කියන්නේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න ඵල ධර්මය දකින්න ඕනේ. ඒ කියන්නේ උපකාරයෙන් හටගන්න ඉදිරි ධර්මය. ඒ තමයි ප්‍රත්‍යයෙන් හටගන්න ඵල ධර්මය කියන්නේ. දැන් ආස් ස්පර්ශයට ප්‍රත්‍ය ආයතන නෙමෙයිද? ආයතන හය නැත්නම් ස්පර්ශය තියනවද? ආ? ඉතින් එහෙනම් ආයතන ප්‍රත්‍ය ස්පර්ශයට. ඒතර ස්පර්ශය ප්‍රත්‍ය අවිද්‍යාවට. මේ මේ ආශ්‍රව වලට. ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාර වලට. සංස්කාර ප්‍රත්‍ය ප්‍රතිසන්දි විඥාණයට. ප්‍රතිසන්දි විඥානයේ ප්‍රත්‍යයි නාම රූප වලට. නාම රූප ප්‍රත්‍ය සලආයතන වලට. සලායතන ප්‍රත්‍යය ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යය ආයාස වලට. දැන් බලන්න මේ මොකද්ද මේ යන්නේ කියලා. පුජ්‍යලේද යන්නේ? දැන් මේ පුජ්‍යලේගේ ගමනක්ද ගියේ දැන්? දැන් නාම රූප දෙකේ ගමනක්ද? ආ? නාම රූප දෙකේ ගමන නේද මේ ගියේ? ඒකට රූපේ කාශ චිතක්ෂණ 17යි. නාමේ කාශ එක චිතක්ෂණයයි. ඔයන්නේ ඔය මත නෙමෙයිද ගියේ? එහෙනම් ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ උපකාරය උපකාරයෙන් උපන්නා. ඇයි මේක දකින්න බැරි? මේක දකින්න චුලසෝතාපන්නයි. සක්කාය දිට්ඨිය නෑ. ඒ කියන්නේ ආත්මයක් වශයෙන් දකින්න බෑ. තමා කියලා කියන්න බෑ. දැන් මේ මේ රවුමට තමා කියන එකක් පෙන්වන්නේ. ආයතන හැට තමා කියනවාද? එහෙනම් ඇසටත් තමා කියන්න ඕනේ. කන තමාද නෑ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. නාසය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. කොහොමද තමා කියන්නේ? දිව සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. කොහොමද තමා කියන්නේ? ශරීරය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. කොහොමද තමා කියන්නේ? සිත ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක්. ඒ කියන්නේ අසයි රූපය නිසා සිතක්. එහෙම නෙමෙයිද වෙන්නේ? කනයි ශබ්දය නිසා නෙමෙයිද සිතක් හැදෙන්නේ? නාසයයි ගඳ සුවඳයි නිසා නෙමෙයිද සිතක් හැදෙන්නේ? ඉතින් ප්‍රත්‍යයෙන් හැදෙන්නේ සිත. දැන් ඒතකොට සිත මමද? ඒතකොට ඇස කන නාසය දිව ශරීරය මමද? එහෙනම් ඒ තමා කියන්නේ. වැරදි නේද එතකොට? ඒක තමයි දික්ටි කියන්නේ. ඒ තමයි සාස්වත දික්ටි කියන්නේ. උච්ඡේද දික්ටි කියන්නේ. එක තමා කියලා ගන්නවා, එක තමා නෙමෙයි කියලා ගන්නවා. දැන් මම කියන්නත් බෑ, මම නෙමෙයි කියන්නත් බෑ. ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. හැබැයි ප්‍රත්‍යයෙන් සකස් වුණා කියලා රැඳෙන්න බෑ ওই ධර්මතාව දෙකෙන් එකකටවත් මොහොතකටවත්. ඒ සියලුම ධර්මතා ශුන්‍යයි. ඒ ශුන්‍යයි කිව්වේ. ඒ කියන්නේ හිස් ශුන්‍ය කියන්නේ හිස් මොකුත් නැහැ. ඒ ආශ්‍රව නැහැ ස්පර්ශය වෙනකන් ආශ්‍රව නැහැ. ආශ්‍රව හදන්න. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙන සිත හදන්න නම් මනස ස්පර්ශ වෙන්න ඕන නේද? දැන් මේ පෙන්වුවේ දැන් මෙච්චර වෙලා. මනසේ කාමයන්ට ස්පර්ශ වෙන්න ඕනේ ආශ්‍රව ඇලෙන ඇලෙන සිතක් හදන්න. එතකන් ආශ්‍රවයක් නැහැ. එහෙනම් ආශ්‍රව කියන්නේ ශුන්‍යයි. ඒතර ස්පර්ශය කියන එක ශුන්‍යයි. එහෙම එකක් නැහැ ලෝකේ. ස්පර්ශයක ශුන්‍යයි කියන්නේ ආයතන හය හටගත්තේ නැත්නම් කොහොමද ස්පර්ශ හයක් තියෙන්නේ? ආ? නැහැනේ තියෙන්න බෑනේ මේ ආයතන හය නැත්නම්. ආ. ඒතර ආයතන හයක් නැහැ කියන්නේ නැහැ තියෙනවා කියන්නේත් නැහැ. හැබැයි ආයතන හයක්ට ප්‍රත්‍යයයි නාම රූපය. නැද්ද? නාම නාම රූප ප්‍රත්‍යයෙන් පවතින විසං එයාට එක මොහොතකටවත් රැඳෙන්න බෑ. එතනදී අපිට දර්ශනය වෙනවා උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආධිනවනු දර්ශන ඥානය ඔක්කොම එනවා තන්දී. අනිත් ඒක ආත්ම දිට්ඨිය දුර වෙනවා, සක්කාය දිට්ඨිය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ චුලසෝතපන්නයි. දැන් තේරෙනවද? දැන් ලෝකේ ශුන්‍යයි කියලා පිළිගන්නවද? මොකුත් නැහැ ලෝකේ. හිස්. හිස්. හැබැයි අපි හේතු හදනවා. මොකක්ද? ආශ්‍රව. ඇලෙන සිතක් හදනවා අපි. ඇලෙන සිතක් හදනවද නැද්ද? රූප වලට ඇලෙනවා. ආ රූප තණ්හා. ශබ්ද වලට ඇලෙනවා මිහිරි ශබ්ද වලට. ශබ්ද තණ්හා. සුවඳට ඇලෙනවා. ගන්ධ තණ්හා. රසයට ඇලෙනවා. රස තණ්හා. පහසට ඇලෙනවා. පොට්ටබ්බ තණ්හා. අරමුණ වලට ඇලෙනවා ධම්ම තණ්හා. හරිනේ. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තුනයි. 6 වර 3 18යි. අතීත වර්තමාන අනාගත වශයෙන් තුනයි 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් 2 108යි. දැන් හරිනේ. සමුදාරි සත්‍යයි. දර බුදුරජාණන්සේ පැහැදිලිව දේශනා කළා මේ 108 ආකාර තෘෂ්ණාවගෙන් නිවීමමයි නිවන. එහෙම නෙමෙයිද කියලා තියෙන්නේ. චන්දරාගේවත් තෘෂ්ණාවගේ නිවීම නෙමෙයිද නිවන කියන්නේ. එහෙනම් එතකොට දැන් මේ ලෝකේ මොනවද තියෙන්නේ එතකොට? ආ අන්න එතනදී තමයි චන්දරාගේ අයින් වෙන්නේ එතකන් අයින් වෙන්නේ හිස් බව දකින්න ඕනේ. හැබැයි තණ්හාව නම් කවද පටන් ගත්තද කියලා අහන්න එපා. ඒක මම දන්නේ නැහැ. කොහෙන් කවද මේක ඇතුල් වුණාද කියන එක නම් බුදුරජාන් වහන්සේත් හොයන්න ගිහලා අතහැරලා දැම්ම මේ කොහෙන එක ඇති තේරුමක් නැහැ. මේ දුකෙන් නිදහස් වෙන ඊට වැඩිය මේතන දුකක් තියෙනවා. ජරාවක් තියෙනවා, ව්‍යාධියක් තියෙනවා, මරණයක් තියෙනවා, ශෝකයක් තියෙනවා, කනගාටුවක් තියෙනවා, හැඬීමක් තියෙනවා, වැළපීමක් තියෙනවා, දුක්ඛ දෝමනස්සයක් තියෙනවා. ඒක නිසා මේකෙන් මිදෙන එක හොඳයි. ඕක හොයන්න යනවට වඩා. ඇයි? තණ්හාව පටන් ගත්තේ කොහෙදද කියලා කාටද කියන්න පුළුවන්? හැබැයි ඒකත් හොයාගන්න පුළුවන්. අඹ ගහද අඹ ඇටේද ඉස්සෙල්ලාවේ කියලා හොයාගත්තොත්. ආ එහෙනම් තණ්හාවත් කොහෙන්ද ආවේ කියලා හොයාගන්න පුළුවන්. දැන් ඒකට උත්තර තියෙනවද? නැහනේ. ඇයි නැත්තේ? අඹ ඇටයක් ඕනේ අඹ ගහක් ඇදෙන්න. නේ? ඒතර අඹ ගහේ ඕනේ අඹ ගෙඩියක් එන්න. ඒ ගෙඩිය ඇටේ අරන් ඕනේ පැල කරන්න ආය අඹ ගහක් හදන්න. දැන් ඒතකොට දෙකෙන් මොකද්ද ඉස්සෙල්ලාවේ? ඒක නිසා තමයි බුදුරජාණන් සත්‍යhari ඔක හොයන්න යන්න එපා. මෙතන තියෙන දුකක් මේ දුකෙන් මිදෙන්න. ජරාවට අපි කැමති නැහැ. ලෙඩ රෝග වලට කැමති නැහැ. නේ. මරණයට කැමතිත් නැහැ ශෝක වෙවි ඉන්න කැමතිත් නැහැ නේ. අඬන්න කැමතිත් නැහැ නේ. වැළපෙන්න. ඒකට ප්‍රිය කරන අයගෙන් වෙන් වෙන්න කැමතිත් නැහැ නේ. එහෙනම් මේකෙන් අයින් වෙන්න. ඒකට හේතුව තමයි චන්දරාගේවත් ආශ්‍රව. එහෙනම් ඇලෙන සිත අයින් කළොත් අවිද්‍යාව නැහැ. අන්න විද්‍යාව. ඒ එන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. දුකයි කියලා අවබෝධ කරගෙන. හේතු අවබෝධ කරගෙන. නිරෝධය අවබෝධ කරගෙන. මාර්ගය අවබෝධ කරගෙන. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ එතකොට අනිත් එක ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සංයෝජන ධර්මයන් තුනක් අයින් වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් මෙතනින් යන්නේ සෝවාන් වෙලාම තමයි. ආ එතනින් ඒකයි මේ නැවත නැවත කියන්නේ. දැන් මෙතෙන්දී අපි අනිවාර්යෙන් මාර්ගඵලයකට එන්න ඕනේ. නැත්නම් මොකද්ද මේ අපි කරන ව්‍යායාමේ? මෙච්චර මහන්සියනේ මොකටද? හා? බුදුරජාණන් වහන්සේ මෙච්චර මහන්සි වුණේ මොකටද? හා? පුළුවන් කරන්න. හැබැයි මේකට මෙහෙවන්න. නිකන් නම් හම්බෙන්නේ. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ සතිපට්ඨාන කියලා එකක්. කිව්වනේ එහෙම එකක්. මොකද්ද? සති සිහිය පිහිටවන්න කිව්වා. ඒ කොහෙද තියන්නේ කිව්වේ? කාමයන් පිළිබඳව නෙමෙයි. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල තියන්න කිව්වේ. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒ හතර තුල තියන්න අනිවාර්යෙන් නිවන් දකින්නවා. දැන් මෙච්චර වෙලා කතා කළෙත් ඒ හතර ගැන. දැන් හොඳට බලන්න කල්පනා කළා ඒ හතර ගැන නෙමෙයි ඔය කතා කළේ මෙච්චර වෙලා කිව්වේ. එහෙනම් අපි 100 දැන් මේ පැයක් පුරාවට අපි 100 තිබ්බනම් සතිය තිබ්බනම් ওই හතර තුලනේ තිබ්බේ. ඉතින් ඔක දිගටම ගෙනියන්නකෝ. අනිවාර්යෙන් නිවන් දකින්නවා කිව්වා. ඒ කයන අයම්බික්කේ මංගෝ කිව්වනේ. මහා සතිපට්ඨාන සූත්‍රය. එහෙනම් කාලය අවසන් වෙලාව අවසන් වෙලා තිනවා. පැයක් ගියා දැනුනෙත් නැහනේ. මටත් දැනුනේ පැයක් ගියාද කියලා. <laughs> ඒ තමයි ධර්මයේ මනස තියෙනකොට කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. හැබැයි හරියට තියන්න ඕනේ. අර රාගය. එතකොට රාගයෙන් දුර වෙනවා, දේශයෙන් දුර වෙනවා, මෝහයෙන් දුර වෙනවා, මානෙන් දුර වෙනවා, දික්තියෙන් දුර වෙනවා. මේ සියලුම ක්ලේශයන් අයින් වෙනවා. බෑ හරියට දකින්න ඕනේ. හරියට දැක්කොත් ඔය 11 ආකාර ගිනි 11 ආකාර ගින්නක් තියෙන්නේ. රාග, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අයිරික, අනුතප්ප. දස ක්ලේශ එක පැත්තකින් අනිත් එක රාග, දේශ, මෝහ. ඒතර ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස. 11 ආකාරයක ගින්නකින් දැවෙනවා. ඒ දැවි දැවි හටගන්නේ කෙලෙස්, හදන්නේ කෙලෙස්. සිත කෙලසනවා. සිත අපිරිසිදු කරනවා. සිත දූෂ්‍ය කරනවා. කාමයන්ගෙන් නැද්ද? භව ආශ්‍රව වලින්, ditthi ආශ්‍රව වලින් වැටෙනවා සසරට. හැබැයි සසර කියන්නේ මේකයි දැන් මනුස්සාත්ම භාවයකට වෙනවා ඒත් වැඩක් නැහැ නේ දැන් පේනවනේ මේකේ තියෙන දුකනේ. හා ඒ ස්පිරිතාලෙට ගිහින් බලන්න. කැන්සර් හොස්පිටල් එකට ගිහින් බලතේ ගෑ වෙන මොකුත් කොහොත් යන්න ඕනේ. නේ. කොහොමද කියලා දුක කියන එක කොහොමද කියන එක. විකලාංග වාට්ටුවකට ගිහින් බලන්න. අංග විකල වාට්ටුවකට ගිහින් බලන්න. මොනතරම් දුකයි කියලා කියන. ඉතින් එහෙනම් ස්පිරිතාලයක්. අද මේකත් ස්පිරිතාලයක්ම තමයි. ඒ නැද්ද? හැම ලෙඩක්ම තියෙන මේකනේ. දැන් ස්පිරිතාලෙත් හැම ලෙඩක්ම තියෙනවා. ඉතින් මේ ස්පිරිතාලෙත් තමයි ගෙම් පිට. නැති ලෙඩක් නැහැ නෙවෙයි. මේකේ තියෙන ලෙඩ වලට නේ ස්පිරිතාලෙ බෙහෙත් දෙන්නේ. හ්ම් එහෙනම් නිවැරදිව තේරුම් ගන්න සසරෙන් මිදෙන්න. ඉතින් අදත් බණ කිව්ව සසරෙන් එනිවට නෑ හැබැයි දැන් ගැඹුරුයි. දැන් ඉතින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරුයි විවේකීව හිතන්නේ. විවේකීව හිතන්න ඕනේ. විවේකීව කල්පනා කරන්න ඕනේ. විවේකීව විමසන්න ඕනේ. වැටහෙනවා. තේරෙනවා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා.